පළාත් පාලන ආයතන මේ 15 වෙනිදාට 235ක කාලේ ඉවර වෙනවා. ජූලි මාසෙදී තව 85ක කාලේ ඉවර වෙනවා. මේ ඡන්දයන් එකට තබන්නට තිබෙන බැඳියාව මත මේ තීරණය පළාත් පාලන ආයතනවල දිගු කරලා අපේ අතේ කාගේ අතේද UNP විරෝධීන්ගේ අතේ තියෙන බලය තාත තියන්න ලෑස්ති වෙන්න එපයි කියලා මෛත්‍රීපාල සිරිසේනට අපි කියනවා ජනාධිපති තුමනි ඔබ කියා ගන්නවා නම් ඔබ ලංකා නිදහස් පක්ෂයේ සභාපති කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 3000ක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ගෙදර යන මෝඩ තීරණය ගන්න එපා කියලා අපි කියනවා.